රට්ඨපාල සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසෝ චාරිකං කරමානෝ මහතා බික්ඛු සංඝේන සද්ධින් යේන තුල්ල කොට්ඨිතං නාම කුරෝණං නිගමෝ තදවසරේ අස්සෝසංකෝ තොල්ල කොට්ටිතකා බ්‍රාහ්මණ ගහපතිකා සමනෝ කලෝ භෝගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ කුරෝසෝ චාරිකං කරමානෝ මාතා බික්ඛු සංඝේන සද්දෙන් තොල්ල කොට්ඨිතං අනුප්පත්තෝ සංඛෝපන භගවන්තං ගෝතමං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අභුග්ගතෝ ඉතිපිස්සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්මකං සස්සමනං බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සම්බ්‍යංජනං කේවල පරිපොන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාශේති සාදුකෝපාන තථාරෝපානං අරහතං දස්සනං හෝතේතේ අතකෝ තුල්ල කොට්ටිතකා බ්‍රාහ්මණ ගහපතිකා යේන භගවාතේන උපසංකමින්සෝ උපසංකමිත්වා අප්පේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ අත්තේ කච්චේ භගවතා සද්ධින් සම්මෝදින්සෝ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ අප්පේ කච්චේ යේන භගවා තේනංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසේදින්සෝ අප්පේ කච්චේ භගවතෝ සම්තිකේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසේදින්සෝ අප්පේ කච්චේ තොන්නේ බෝතා ඒකමන්තං නිසේදින්සෝ ඒකමන්තං නිසින්නේ කෝ තුල්ල කොට්ටිතකේ බ්‍රාහ්මන ගහපතිකේ භගවා ධම්මියා කතාය සන්දස්සේසේ සමාදපේසේ සමුත්තේජේසේ සම්පහන්සේසේ තේන කෝපන සමයේන රට්ඨපාලෝ නාම කුල පුත්තෝ තස්මින් ඒව තුල්ල කොට්ඨිතේ අග්ග කුලිකස්ස පුත්තෝ තස්සං පරිසායන් නිසින්නෝ හෝති අතකෝ රට්ඨපාලස්ස කුල පුත්තස්ස ඒතද හෝසී යථා යථා කෝ භගවා ධම්මං දේසේති නයිදං සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපූර්ණං ඒකාන්ත පරිසුද්ධං සංඛරිකිතං බ්‍රහ්මචරියං චරිතුම් යන්නෝ නාහං කේ සමස්සං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡා දෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේයන්ති අතකෝ තොල්ලකොට්ටිත කා බ්‍රාහ්මණ ගහවතිකා භගවතා ධම්මියා කතාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහන්සිතා භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනං භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛමින්සෝ අතකෝ රට්ඨපාලෝ කුලපුත්තෝ අචිරපක්ඛන්තේසෝ තොල්ල කොට්ඨිතකේසෝ බ්‍රාහ්මණ ගහපතිකේසෝ යේන භගවාතේන උපසංඛමේ උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ රට්ඨපාලෝ කුලපුත්තෝ භගවන්තං ඒ සදවෝච යතා යතාහං බන්තේ භගවතා ධම්මං දේශිතං ආජානාමි නයිදං සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපුන්නං ඒකාන්ත පරිසොද්ධං සංකලගිතං බ්‍රහ්මචරියං සරිතුම් ලදෙය්‍යාහං බන්තේ භගවතෝ සම්තිකේ පම්බජ්ජං ලදෙය්‍යං උපසම්පදන්තේ අනුඤ්ඤාතෝසි පනසං රට්ඨපාල මාතාපිතෝ හි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති නකෝ අහං බන්සේ අනුඤ්ඤාතෝ මාතාපිතෝ හි අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති නකෝ රට්ඨපාල තථාගතා අනනුඤ්ඤාතං මාතාපිතෝ හි පබ්බජෙන්තේ තේ ස්වාහං භන්තේ තථා කරිස්සාමි යතමං මාතා පිතරෝ අනුජානිස්සන්ති අගාරස්මා අනගාරයන් පබ්බජ්ජායාති අතකෝ රට්ඨපාලෝ කුලපුත්තෝ උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා යේන මාතා පිතරෝ තේනුපසංඛමි උපසංඛමෙත්වා මාතා පිතරෝ ඒතදවෝච අම්මථාත යථා යථා හං භගවතා ධම්මං දේශිතං ආජානාමි නයිදං සොකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපූර්ණං ඒකාන්ත පරිසුද්ධං සංඝහ ලිඛිතං බ්‍රහ්මචර්යං චරේතුම් ඉච්ඡාමහං කේසමස්සුං ඕහාරත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිතුම් අනුජානාත මං අගාරස්මා අනගාරියම් පබ්බජ්ජායාති එවං වුත්තේ රට්ඨපාලස්ස කුලපොත්තස්ස මාතා පිතරෝ රට්ඨපාලං කුලපොත්තං ඒතදවෝචුම් ත්වං කෝසීතාත රට්ඨපාල අම්හා සංඝේක පුත්තකෝ පියෝ මනාපෝ සුඛේ දිතෝ සුඛ පරිබතෝ නත්වං සාතරට්ඨපාල කස්සජේ දුක්ඛස්ස ජානාසී ඒහි ත්වං සාතරට්ඨපාල බුඤ්ජච පිවච පරිචාරේහිච බුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිබුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අබිරමස්සෝ නතං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය මරණේන පේතේ මයං අකාමකා විනා භවිස්සාම කිම්පන මයං සංජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියම් පබ්බජ්ජායාති ဒ ුතියම්පිකෝ තේයාලං තතියම්පිකෝ රට්ඨපාලෝ කුලපුත්තෝ මාතා පිතරෝ ඒතදවෝච අම්මකාත යථා යථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි නයිදං සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපොන්නං ඒකාන්ත පරිසොද්ධං සංකහලිකේතං බ්‍රහ්මචර්යං චරිතුම් ඉච්ඡාමහං කේසමස්සොං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිතුම් අනුජානාත මං අගාරස්මා අනගාරියම් පබ්බජ්ජායාතේ සතියම්ති කෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරෝ රට්ඨපාලං කුලපුත්තං නේතදවෝචුන් ත්වංකෝසිතාත රට්ඨපාල අම්මාකං ඒකපුත්තකෝ පියෝමනාපෝ සුඛේ දිතෝ සුඛ පරිබතෝ නත්වං තාත රට්ඨපාල කස්සචි දුක්ඛස්ස ජානාසේ ඒහිතං තාත රට්ඨපාල බුඤ්ජච පිවච පරිචාරේහිච බුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිබුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අවිරමස්සෝ නතම්මයන් අනුජානාම අගාරස්මා අනගාරියම් පබ්බජ්ජාය මරණේන පිසේ මයං අකාමකා විනා භවිස්සාම කිම් පනමයන් සංජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරයන් පබ්බජ්ජායාති අසකෝ රට්ඨපාලෝ කුලපුත්තෝ මාතාපිතුසෝ පබ්බජ්ජං අලබමානෝ තත්තේව අනන්තර හිතාය භූමියානි පජ්ජේ ඉදේව මේ මරණං පරිස්සති පබ්බජ්ජාවාති අතකෝ රට්ඨපාලස්ස කුලපොත්තස්ස මාතා පිතරෝ රට්ඨපාලං කුලපොත්තං ඒ සදවෝච්චුම් ත්වං කෝසිතාස රට්ඨපාල අම්මා සං ඒක පුත්තකෝ පියෝ මනාපෝ සුඛේ දිතෝ සුඛ පරිභතෝ නත්වං සාස රට්ඨපාල කස්සචේ දුක්ඛස්ස ජානාසේ උත්තේ හිතාත රට්ඨපාල බුඤ්ජච පිවච පරිචාරේහිච බුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානේ පරිබුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අබිරමස්සෝ නතම් මයං අනුජානාම අගාරස්මා අනගාරයන් පබ්බජ්ජාය මරණේන පිතේ මයං අකාමකා විනා භවිස්සාම කිං පන මයන් සංජේවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියම් පබ්බජ්ජායාති එවං බුත්තේ රට්ඨපාලෝ කුලපුත්තෝ තුන්හි අහෝසි ဒ ුතියම්පි කෝප්පේයාලම් තතියම්පි කෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතා පිතරෝ රට්ඨපාලං කුලපුත්තං ඒතදවෝචුන් ත්වං කෝසිතාත රට්ඨපාලං අම්මාසං ඒකපොත්තකෝ පියෝමනාපෝ සුඛේ දිතෝ සුඛ පරිබතෝ නත්වං සාතරට්ඨපාල කස්සචේ දුක්ඛස්ස ජානාසි ඔට්ඨේ හේතාත රට්ඨපාල බුඤ්ජච පිවච පරිචාරේහිච බුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානේ පරිබුඤ්ජන්තෝ පුඤ්ඤානි කරන්තෝ අබිරමස්සෝ නතම්මයන් අනුජානාම අගාරස්මා අනගාරයන් පබ්බජ්ජාය මරණේන පිතේ මයන් අකාමකා විනා භවිස්සාම කිං පනමයන් සංජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරයන් පබ්බජ්ජායාතේ තතියම්ති කෝරට්ඨ පාලෝ කුලපොත්තෝ තුන්හි අහෝසී අතකෝ රට්ඨපාලස්ස කුලපොත්තස්ස මාතා පිතරෝ යේන රට්ඨපාලස්ස කුලපොත්තස්ස සහායකාතේන උපසංඛමින්සු උපසංඛමේत्वा රට්ඨපාලස්ස කුලපොත්තස්ස සහායකේ ඒතදවෝචුන් ඒසෝතත රට්ඨපාලෝ කුලපොත්තෝ අනන්තරහිතාය භූමියානිපන්නෝ ඉදේව මේ මරණං භවිස්සතේ පබ්බජ්ජාවාතේ ඒත තථා යේන රට්ඨපාලෝ කුලපුত্তෝ තේන උපසංඛමත උපසංකමේत्वा රට්ඨපාලං කුලපොත්තං එවං වදේත ත්වං කෝ සම්ම රට්ඨපාල මාතා පිතුන්නම් ඒක පුත්ත කෝප්පියෝ මනාපෝ සුඛේදිතෝ සුඛපරිබතෝ නැත්වං සම්ම රට්ඨපාල කස්සචේ දුක්ඛස්ස ජානාසේ උත්තේහි සම්ම රට්ඨපාල බොංජච පිවච පරිචාරේහිච බොංජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානේ පරිබොංජන්තෝ පුඤ්ඤානි කරන්තෝ අබිරමස්සෝ නතං මාතා පිතරෝ අනුජානන්තේ අගාරස්මා අනගාරියම් පබ්බජ්ජාය මරණේන පිතේ මාතා පිතරෝ අකාමකා විනා භවිස්සන්ති කිං පනතේ සං ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියම් පබ්බජ්ජායාති අතකෝ රට්ඨපාලස්ස කුලපොත්තස්ස සහායකා රට්ඨපාලස්ස කුලපොත්තස්ස මාතාපිතුන්නම් පටිස්සොත්වා යේන රට්ඨපාලෝ කුලපොත්තෝ තේනොපසංකමින්සු උපසංකමිත්වා රට්ඨපාලං කුලපොත්තං ඒ සදවෝචුන් ත්වංකෝ සම්ම රට්ඨපාල මාතාපිතුන්නම් ඒකපොත්තකෝ පියෝ මනාපෝ සුකේ දිතෝ සුඛ පරිබතෝ නැත්වං සම්මරට්ඨපාද කස්සචේ දුක්ඛස්ස ජානාසේ උත්තේහි සම්මරට්ඨපාල බුඤ්ජච පිවච පරිචාරේහිච බුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිබුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අබිරමස්සෝ නතං මාසා පිතරෝ අනුජානන්තේ අගාරස්මා අනගාරියම් පබ්බජ්ජාය මරණේන පිතේ මාතා පිතරෝ අකාමකා විනා භවිස්සන්ති කිං කනසේ ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියම් පබ්බජ්ජායාති ඒවන් වුත්තේ රට්ඨපාලෝ කුලපුත්තෝ තොන්හි යහෝසි ဒ ුතියම්පි කෝ තේයාලම් තතියම්පි කෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකාං රට්ඨපාලං කුල පුත්තං ඒතදවෝචුන් ත්වං කෝ සම්ම රට්ඨපාල මාතා පිතුන්නං ඒක පුත්තකෝ පියෝ මනාපෝ සුඛේදිතෝ සුඛ පරිභතෝ න ත්වං සම්ම රට්ඨපාල කස්සචේ දුක්ඛස්ස යානාසි කුට්ටේහි සම්ම රට්ඨපාල භුඤ්ජච පිවච පරිචාරේහි ච බුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානේ පරිබුඤ්ජන්තෝ පුඤ්ඤානේ කරොන්තෝ අබිරමස්සෝ නතං මාසාපිතරෝ අනුජානන්ති අගහරස්මා අනගාරයම් පබ්බජ්ජාය මරණේන පිතේ මාසාපිතරෝ අකාමකා විනා භවිස්සන්ති කිං පනත්තේ සංජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියම් පබ්බජ්ජායාති තතියම්ති කෝරට්ඨ පාලෝ කුලපුත්තෝ තුන්හි අහෝසි අතකෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකායේන රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතා පිතරෝ තේනුපසංඛමින්සු උපසංඛමේत्वा රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතා පිතරෝ ඒතදවෝචුන් අම්මතාත ඒසෝ රට්ඨපාලෝ කුලපුත්තෝ තත්තේව අන්තරහිතාය භූමියානි පන්නෝ ඉදේව මේ මරණං භවිෂ්‍යති පබ්බඤ්ඤාවාති සචේතුම් හේ රට්ඨපාලං කුලපුත්තං නානුජානිසත අගාරස්මා අනගාරියම් පබ්බජ්ජාය තත්තේවස්ස මරණං ආගමිස්සතේ සචේපන තුම්මේ රට්ඨපාලං කුලපොත්තං අනුජානිස්සත අගාරස්මා අනගාරයන් පබ්බජ්ජාය පබ්බජිතං පිනං දක්ඛිස්සත සචේ රට්ඨපාලෝ කුලපොත්තෝ නාබිරමිස්සති අගාරස්මා අනගාරයන් පබ්බජ්ජාය කාචස්ස අඤ්ඤාගතේ භවිස්සති ඉදේව පච්ඡා ගමිස්සති අනුජානාත රට්ඨපාලං කුල පුත්තං අගාර සමානගාරයන් පබ්බජ්ජායාති අනුජානාමතාත රට්ඨපාලං කුල පුත්තං අගාර සමානගාරයන් පබ්බජ්ජාය පබ්බජිතේන ච පනමාසා පිතරෝ උද්දස්සේ තබ්බාති අතකෝ රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකායේන රට්ඨපාලෝ කුලපුත්තෝ තේනොප සංඛමෙන්සු උපසංඛමෙත්වා රට්ඨපාලං කුලපුත්තං ඒතදවෝචුන් සංස්කෝ සම්ම රට්ඨපාල මාතාපිතුන්නම් ඒක පුත්තකෝ පියෝමනාපෝ සුඛේ දිතෝ සුඛ පරිබතෝ නත්වං සම්මරට්ඨ පාල කස්සචි දුක්ඛස්ස ජානාසේ උට්ඨේහි සම්මරට්ඨ පාල බොංජච පිවච පරිචාරේහිච බුඤ්ජන්තෝ පිවන්තෝ පරිචාරෙන්තෝ කාමානි පරිබුඤ්ජන්තෝ පුඤ්ඤානි කරොන්තෝ අබිරමස්සෝ අනුඤ්ඤාතෝ සීමාසාපිතෝ හි අගාරස්මානගාරියම් පබ්බජ්ජාය පබ්බජිතේන චතේ මාසාසිතරෝ උද්දස්සේ සම්බාති අතකෝ රට්ඨ පාලෝ කුල පුත්තෝ උට්ඨහෙත්වා බලංගා හෙත්වා යේන භගවාතේනුප සංඛමේ උපසංඛමේත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ රට්ඨ පාලෝ කුල පුත්තෝ භගවන්තං ඒ සදවෝච අනුඤ්ඤාතෝ අහං බන්තේ මාසාපිතෝ හි අගාරස්මා අනගාරයන් පබ්බජ්ජාය පබ්බාජේතු මං භගවාසි අලස්ස කෝ රට්ඨපාලෝ කුලපොත්තෝ භගවතෝ සම්තිකේ පබ්බජ්ජං අලස්ස උපසම්පදං අතේකෝ භගවා අතිරූප සම්පන්නේ ආයස්මන්තේ රට්ඨ පාලේ අද්ධමාසෝප සම්පන්නේත් තුල්ලකොට්ඨිතේ යථා විරන්තං විහෙරිත්වා යේන සාවත්තින් තේන චාරිකම් පක්ඛාමි අනුපොබ්බේන චාරිකං කරමානෝ යේන සාවත්ති තදවසරේ తත්‍ර සුධම් භගවා සාවත්තියන් විහෙරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ අතකෝ ආයස්මා රට්ඨපාලෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආසාසේ පයතත්තෝ විහරන්තෝ නකිරස්සේව යස්සත්තාය කුලපොත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දෙක්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහාසේ හේනාජාති උසිතම් බ්‍රහ්මචරියං හතං කරණීයං නාකරං ඉත්තඡායාසේ අබ්බඤ්ඤාසේ අඤ්ඤතරෝ කෝ පනායස්මා රට්ඨපාලෝ අරහතං අහෝසි අතකෝ ආයස්මා රට්ඨපාලෝ යේන භගවාතේන උපසංකමේ උපසංකමේ ත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්සං නිසේදී ඒකමං සංනිසින්නෝ කෝ ආයස්මා රට්ඨ පාලෝ භගවන් සංඝේ තදවෝච ඉච්ඡාමහං බන්සේ මාතා පිතරෝ උද්දස්සේතුං සචේමං භගවා අනුජානාති තී අතකෝ භගවා ආයස්මතෝ රට්ඨ පාලස්ස චේතසා චේතෝ පරිවිතක්ඛං මනසාකාසේ යදා භගවා අඤ්ඤාසේ අබබ්බෝ කෝරට්ඨ පාලෝ කුලපුත්තෝ සික්ඛං පච්චක්ඛාය හීනායා වත්තේතුන්ති අතකෝ භගවා ආයස්මන්තං රට්ඨපාලං ඒතදවෝච යස්ස දානි ත්වං රට්ඨපාල කාලං මඤ්ඤසීතේ අතකෝ ආයස්මා රට්ඨ පාලෝ උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා සේනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යේන තුල්ලකොටි සංඛේන චාරිකම් පක්ඛාමි අනුපුබ්බේන චාරිකං කරමානෝ යේන තුල්ලකොටි තං තදවසරේ తత్ర సుదం ఆయస్మారట్ట పాలో తుల్య కొట్టితే విహరతి රඤ්ඤෝ කෝරව්‍යස්ස මිගාශීරේ අතකෝ ආයස්මාරට්ඨ පාලෝ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරං ආදාය තුල්ල කොට්ටිතම් පින්ඩාය පාවිසේ තුල්ල කොට්ටිතේ සපදානම් පින්ඩාය චරමානෝ යේන සකපිතු නිවේසනන්තේනුප සංඛමේ තේන කෝපන සමයේන ආයස්මතෝ රට්ඨපාලස්ස පිතා මජ්ක්‍ධිමාය ద్వාරශාලාය උල්ලිඛාපේති අදසාකෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පිතා ආයස්මන් සං රට්ඨපාලං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන ඒතදවෝච ඉමේහි මුණ්ඩකේහි සමනකේහි අම්හාඛං ඒකපුත්තකෝ පියෝ මනාපෝ පබ්බාජිතෝති අතකෝ ආයස්මා රට්ඨපාලෝ සකපිතු නිවේශනේ නේවදානං අලත්ත නපච්චක්ඛානං අඤ්ඤ දත්තෝ අක්ඛෝසමේව අලත්ත තේන කෝපන සමයේන ආයස්මතෝ රට්ඨපාලස්ස ඥාතිදාසේ ආවිදෝෂිකං කොම්මා සංසඩ්ඩේතු කාමා හෝති අතකෝ ආයස්මාරට්ඨ කාලෝත් සංඥාති දාසින්ගේ සදවෝච සචේ සංභගිනේ ඡඩ්ඩනීය ධම්මං ඉද මේ පත්තේ ආකිරාති අතකෝ ආයස්මතෝ රට්ඨ පාලස්ස ඥාති දාසීත් තං ආවිදෝෂිකං කුම්මාසං ආයස්මතෝ රට්ඨපාලස්ස පත්තේයා කෙරන්තේ අත්තානංච පාදානංච සරස්සච නිමිත්තං අග්ගහේසේ අතකෝ ආයස්මතෝ රට්ඨපාලස්ස ඥාතිදාසේ යේන ආයස්මතෝ රට්ඨපාලස්ස මාසාතේන උපසංකමේ උපසංකමේत्वा ආයස්මතෝ රට්ඨපාලස්ස මාතරං ඒතදවෝච යග්ගේය ඥානේයාසේ අය්‍ය පුත්තෝ රට්ඨපාලෝ අනුප්පත්තෝති සචේජේ සච්ඡං වදසේ අදාසේ භවසේති අතකෝ ආයස්මතෝ රට්ඨපාලස්ස මාතා යේනායස්මතෝ රට්ඨපාලස්ස පිතා තේනුපසංඛමේ උපසංඛමිත්වා ආයස්මතෝ රට්ඨපාලස්ස පිතරං ඒතදවෝච යග්ගේ ගහපතේ ඥානෙයාසේ රට්ඨපාලෝ කිර කුලපුත්තෝ අනුප්පස්සෝති තේන කෝපන සමයේන ආයස්මා රට්ඨපාලෝ තම් ආවිදෝසිකං කුම්මාසං අඤ්ඤතරං කුඩ්ඩං නිස්සාය පරිභුඤ්ජති අතකෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පිතායේ නායස්මා රට්ඨපාලෝ තේනුපසංඛමේ උපසංකමිත්වා ආයස්මන්තං රට්ඨ පාලං ඒතදවෝච අත්තිනාමතාස රට්ඨ පාල ආවිදෝසිකං කුම්මා සංපරිභුංජිස්සසී නනුතාස රට්ඨ පාල සකංගේ හංගන් සම්බන්ති කුතෝනෝ ගහපතේ අම්හා සංගේහං අගාරස්මා අනගාරියම් පබ්බජිතානම් අනගාරං මයං ගහපති අගමම් හා කෝතේ ගහපති ගේහං තත්ත නේවදානං අලත්තම්හ නපච්චක්ඛානං අඤ්ඤ දත්තෝ අක්ඛෝසමේව අලත්තම්හාති ඒහි තාත රට්ඨපාල ගරං ගමිස්සාමාති අලං ගහපතේ කතම්මේ අජ්ජ බත්ත කිච්ඡන්තේ යේන හිතාස රට්ඨපාල අදිවාශේෂේ ස්වාතනාය බත්තන්ති අදිවාශේෂිකෝ ආයස්මා රට්ඨපාලෝ තුන්නේ භාවේන අතකෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පිතා ආයස්මතෝ රට්ඨපාලස්ස අදිවාසනං විදිත්වා යේන සකං නිවේසනන්තේනුප සංඛමේ උපසංකමෙත්වා මහන්තං හිරඤ්ඤ සුවන්නස්ස පුඤ්ජං කාරාපෙත්වා කිලඤ්ඤේහි පටිච්ඡාදාපෙත්වා ආයස්මතෝ රට්ඨපාලස්ස පුරාණ දුතේකා ආමන්තේසේ ඒත තුම්හි වදුයෝ යේන අලංකරේන අලංකතා පුබ්බේ රට්ඨපාලස්ස කුලපුත්තස්ස පියාහෝත මනාපාං හේන අලංකාරේන අලංකරෝථාති අතකෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පිතාත්ථස්සාරක්ඛියා අච්ඡේන සකේ නිවේෂනේ පනේසං පහදනීයං භෝජනීයං පටියාදාපෙත්වා ආයස්මතෝ රට්ඨපාලස්ස කාලං ආරෝචේසී කාලෝථාච රට්ඨපාල නිට්ඨිතං බස්සන්තේ අතකෝ ආයස්මාරට්ඨ පාලෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවර මාදාය යේන සකපිතු නිවේසනන්තේනුප සංඛමේ උපසංඛමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදේ අතකෝ ආයස්මතෝ රට්ඨ පාලස්ස පිතාත් සංහිරඤ්ඤ සුවන්නස්ස පුඤ්ජං විවරාපෙත්වා ආයස්මන්තං රට්ඨපාලං ඒතද වෝච ඉදං තේසාච රට්ඨපාල මත්තිකං ධනං අඤ්ඤං පෙත්තිකං අඤ්ඤං සිතාමහං සක්කාසාච රට්ඨපාල භෝගේච බුඤ්ජිතුම් පුඤ්ඤානිච කාසුම් ඒහි ත්වන්තාස රට්ඨපාල සික්ඛං පච්චක්ඛාය හීනායාවස්සිත්වා භෝගේ ච බුඤ්ජස්සෝ පුඤ්ඤානි ච කරෝහීති සචේ කෝමේ ත්වං ගහපති වචනං කරෙය්‍යාසේ ඉමං හිරඤ්ඤ සුවන්නස්ස පුඤ්ජං සකටේසු ආරෝපෙත්වා නිබ්බාහකෙත්වා මජ්ජේ ගංගාය නදියාසෝතේ ඕසේ දාපෙයාසේ තංකෙස්ස හේතුං uppajjissanti hite gahapati tato nidanang soka parideva dukkha domanasso payasati අතකෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පුරාණ දුති කායෝ පච්චේකං පාදේසු ගහෙත්වාං ආයස්මන්තං රට්ඨපාලං ඒතදවෝචුං කීදිසා නාමතා අය්‍ය පුත්තක අච්චරායෝ ඊයාසංසං හේතෝ බ්‍රහ්මචර්යං කල්සේති නකෝමයන් බගිනේ අච්චරාණං හේතෝ බ්‍රහ්මචර්යං කරාමාති බගිනේ වාදේන නෝ අය්‍ය කුත්තෝ රට්ඨපාලෝ සමුදාචරති තේ තත්තේව මුච්චිතා පපතින්සෝ අතකෝ ආයස්මා රට්ඨපාලෝ පිතරං ඒතදවෝච සචේ ගහපති භෝජනං දාසම්බන්දේත මානෝ විහෙඨේ තාති බුඤ්ජතාත රට්ඨපාල නිඨ සංභත්සන්තේ අතකෝ ආයස්මතෝ රට්ඨපාලස්ස පිතා ආයස්මන් සං රට්ඨපාලං පනේතේන කාදනීයේන භෝජනීයේන සාත්තා සන්තප්පේසේ සම්පවාරේසේ අතකෝ ආයස්මා රට්ඨපාලෝ බුත්තාදී ඕනිතපත්තපානේ තිතකෝව ඉමාගාථා අභාසේ පස්සචෙත්ත කතම් බිම්බං අරුකායන් සමුස්සිතම් ආතුරං බහු සංකම්පං යස්ස නත්තේ දුවන්තිතේ අස්සචිත්ත කතං රූපං මනිනා කුණ්ඩලේන ච අට්ඨිත්ත චේන ඕනන්දං සහවත්තේ සෝභති අලත්තක කථා පාදා මුඛං චොන්නක මක්ඛේතං අලං බාලස්ස මෝහාය නොච පාර ගවේසිනෝ අට්ඨපාද කථා තේසා නෙත්තා අංජන මක්කේතා අලං බාලස්ස මොහාය නොච පාර ගවේසිනෝ අංජනීව නවා චිත්තා පෝති කායෝ අලංකතෝ අලං බාලස්ස මොහාය නොච පාර ගවේසිනෝ ඕදහි මිගබෝ පාසං නාසදාවා කරං මිගෝ බුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිග බන්ධකේති අතකෝ ආයස්මා රට්ඨපාලෝ ඨිතකෝව ඉමාගාථා භාසෙත්වා යේන රඤ්ඤෝ කෝරබ්බ්‍යස්ස මිගාචීරං සේනොපසංකමේ උපසංඛමේत्वा අඤ්‍යතරස්මින් රොක්ඛ මූලේ දිවා විහාරං නිසේදී අතකෝ රාජා කෝ රද්‍යෝ මිගවං ආමන්තේසේ සෝදේහි සම්ම මිගව මහාචේරං උය්‍යාන භෝමින් ගච්ඡාම සුභෝමින් දස්සනායාතේ ඒවං දේවාසේ කෝ මිගවෝ රඤ්ඤෝ කෝ රබ්බ්‍යස්ස පටිස්සොත්වා මිගාචීරං සෝදෙන්තෝ අද්දස ආයස්මන්තං රට්ඨපාලං අඤ්‍යතරස්මින් රුක්ඛ මූලේ දිවා විහාරං නිසින්නම් දිස්වානයේන රාජා කෝරබ්බ්‍යෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा රාජානං කෝරබ්භ්‍යං ඒතදවෝච සුද්ධං කෝ දේව මිගාචීරං අත්ථිත තත්ථ රට්ඨපාලෝ නාම කුලපොත්තෝ ඉමස්මින් ඒව තොල්ල කොට්ඨිතේ අග්ග කුලිකස්ස පුත්තෝ යස්ස ත්වං අබින්හං කිත්තයමානෝ අහෝසි සෝ අඤ්ඤතරස්මින් රොක්ක මූලේ දිවා විහාරං ඉසින්නෝති තේන හි සම්ම මිගව අලන්දානජ්ජ උයාන භූමියාන් තමේව දානේ මයං භවන්තං රට්ඨපාලං පෛරුපාසිස්සාමාතේ අතකෝ රාජා කෝරල්්‍යෝ යං සත්ත කාදනීයං භෝජනීයං පටියස්සන්තං සබ්බං විස්සජ්ජේතාති වත්වා භද්‍රාණි භද්‍රාණි යානානි යෝජාපෙත්වා භද්‍රං යානං අබිරුහෙත්වා භද්‍රේහි භද්‍රේහි යානේහි තුල්ල කොට්ටි සම්හානීයාසේ මහච්ච රාජානුභාවේන ආයස්මන් සංරට්ඨපාලම් දස්සනාය යාවති කායානස්ස භූමි යානේන ගන්त्वा යානාපච්ඡෝ රෝහිत्वा පත්තිකෝව උස්සඨාය උස්සඨාය පරිසාය යේනායස්මාරට්ඨ පාලෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा ආයස්මසාරට්ඨ පාලේන සද්ධින් සම්මෝදී සම්මෝදනේයං කතං සාරාණේයං වේති සාරෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං චතෝ කෝ රාජා කෝ රබ්බ්‍යෝ ආයස්මන්තං රට්ඨපාලං ඒතදවෝච ඉද බවං රට්ඨපාලෝ හත්තරේ නිසේදතෝ තේ අලං මහරජ නිසේදත්වං නිසින්නෝ අහංසකේ ආසනේ තේ නිසේදකෝ රාජා කෝරබ්බ්‍යෝ පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජකෝ රාජා කෝරබ්බ්‍යෝ ආයස්මන් සංරක්ෂ පාලංගේ සදවෝච චත්තාරිමානි බෝරට්ඨපාල පාරිජුඤ්ඤානි යේහි පාරිජුඤ්ඤේහි සමන්නාගතා ඉදේ කච්චේ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජන්තේ කතමානි චත්තාරේ ජරා පාරිජොඤ්ඤං ව්‍යාධි පාරිජොඤ්ඤං භෝග පාරිජොඤ්ඤං ඥාති පාරිජොඤ්ඤං කතමංච පන භෝරට්ඨ පාල ජරා පාරිජොඤ්ඤං ඉද භෝරට්ඨ පාල ඒකච්චෝ ජින්නෝ හෝති බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ සෝයිති පටිසංසෙක්ඛති අහං කොම්හි ඒතරහි ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝ අනුප්පත්තෝ නකෝ පනමයා සුකරං අනදිගතං වා භෝගං අධිගන්තුම් අධිගතං වා භෝගං පාතිකත්තුම් යන්නෝ නාහං කේ සමස්සං ඕහාරෙත්වා කාශායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේයන්ති සෝතේන ජරාපාරි ජොංජේන සමන්නාගතෝ කේසමස්සුං ඕහාරෙත්වා කාශායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජති ඉදං වොච්චති බෝරට්ඨපාල ජරාපාරි ජොංජම් භවන් කෝපන රට්ඨ පාලෝ ඒතරහි දහරෝ යුවා සුසුකාලකේසා භද්රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා සම්බෝතෝ රට්ඨ පාලස්ස ජරා පාරිජොඤ්ඤන්නත්තේ කිං භවං රට්ඨ පාලෝ ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ පතමංච පන බොහොරට්ට පාල ව්‍යාධි පාරිජොඤ්ඤං ඉද බොහොරට්ට පාල ඒකච්චෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාහගිලානෝ සෝයිති පරිසංචෙක්ඛති අහං කෝං හි ඒතරහි ආබාධිකෝ දුක්ඛිතෝ බාහගිලානෝ නකෝ පනමයා සුකරං අනදිගතං වා භෝගං අධිගන්තුම් අධිගතං වා භෝගං පාතිකස්සුම් යන්නෝ නාහං කේසමස්සුං ඕහාරත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේයන්ති සෝතේන ව්‍යාධිපාරිජුඤ්ජේන සමන්නාගතෝ කේසමස්සුං ඕහාරත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජතේ ඉදං උච්චති බෝරට්ඨ පාල ව්‍යාධි පාරිජොඤ්ඤම් භවං කෝපන රට්ඨ පාලෝ ඒතරහි අප්පාබාධෝ අප්පාසංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ නාතිසේතාය නාචුන්හාය සම්භෝතෝ රට්ඨ පාලස්ස ව්‍යාධි පාරිජොඤ්ඤම් නත්ථේ කිං භවං රට්ඨපාලෝ ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ කතමංච පන බොහෝ රට්ඨපාල භෝග පාරිජොඤ්ඤං ඉද බොහෝ රට්ඨපාල ඒකච්චෝ අඩ්ඩෝ හෝති මහද්ධනෝ මහා භෝගෝ තස්සතේ භෝගා අනුකුබ්බේන පරික්ඛයන් ගච්ඡන්ති සෝයිති පරිසංචෙක්ඛති අහං කෝ පුබ්බේ අඩ්ඩෝ අහෝසිම් මහද්ධනෝ මහා භෝගෝ තස්ස මේසේ භෝගා අනුකුබ්බේන පරික්ඛයන් ගතාන් නකෝ පනමයා සුකරං අනදිගතං වා භෝගං අදිගන්තුම් අධිගතං වා භෝගං පාතිකත්තුම් යන්නෝනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි යච්ඡාදෙත්වා අගහරස්මා අනගාරියම් පබ්බජේයන්ති සෝතේන භෝග පාරිජුංජේන සමන්නාගතෝ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජති ඉදං වොච්චති බොහරට්ඨපාල භෝග පාරිජුංජං බවංකෝ පනරට්ඨපාලෝ ඉමස්මින් ඒව තුල්ල කොට්ඨිතේ අග්ග කුලිකස්ස පුත්තෝ සංඝෝතෝ රට්ඨපාලස්ස භෝග පාරිජොංජං නත්තේ කිං භං රට්ඨපාල ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ කතමංච පන බොහෝ රට්ඨපාල ඥාති පාරිජොංජං ඉද බොහෝ රට්ඨපාල ඒකච්චස්ස බහූ හොಂತಿ මිත්තාමච්ඡා ඥාතිසාලෝ හිතං තස්ස තේ ඥාතකා අනුකුබ්බේන පරික්ඛයන් ගච්ඡanti සෝ ඉති පරිසංචෙක්ඛති මමං කෝපොබ්බේ බහෝ අහේසොං මිත්තාමච්ඡා ඥාතිසාලෝ හිතාත් තස්ස මේ තේ ඥාතකා අනුකුබ්බේන පරික්ඛයන් ගතාං නකෝ පනමයා සුකරං අනදිගතං වා භෝගං අදිගන්තුම් අදිගතං වා භෝගං පාසේ කත්තුම් යන්නෝනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේයන්ති සෝතේන ඥාති පාරිජොංජේන සමන්නාගතෝ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජති ඉදං වොච්චති බොහෝ රට්ඨපාල ඥාති පාරිජොඤ්ඤං බොහෝතෝ කෝපන රට්ඨපාලස්ස ඉමස්මින් ඒව තුල්ල කොට්ඨිතේ බහෝ මිත්‍රා මච්ඡා ඥාතිසාලෝ හිතාං සංගෝතෝ රට්ඨපාලස්ස ඥාති පාරිජොඤ්ඤං නත්ති කිං බවං රට්ඨ පාලෝ ඤත්වා වා දිස්වා වා සොත්වා වා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ ඉමානි කෝ බෝ රට්ඨ පාල චත්තාරි පාරිජොංජානේ යේහි පාරිජොංජේහි සමන්නාගතා ඉදේ කච්චේ කේ සමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තානේ බෝතෝ රට්ඨපාලස්ස නත්තේ කිං භවං රට්ඨපාලෝ ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතෝති අත්තිකෝ මහරජතේන භගවතා ඥානතා පස්සතා රහතා සම්මා සම්බුද්දේන චත්තාරෝ ධම්මොද්දේශා උද්දේඨා යේහං ඤත්වා ච දිස්වා ච සොත්වා ච අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ කතමේ චත්තාරෝ උපනීයති ලෝකෝ අද්දෝති කෝ මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන පඨමෝ ධම්මොද්දේශෝ උද්දිට්ඨෝ යං අහං ඤත්වාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ අත්තානෝ ලෝකෝ අනවිස්සරෝති කෝ මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ဒုတိ යෝ ධම්මොද්දේශෝ උද්දේශෝ යං අහං ඤත්වාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ අස්සකෝ ලෝකෝ සම්බම් පහාය ගමනේ යන්තේ කෝ මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන තතියෝ ධම්මොද්දේශෝ උද්දිට්ඨෝ යං අහං ඤත්වාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ ඌනෝ ලෝකෝ අතිස්සෝ තණ්හා දාසෝති කෝ මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චතුත්ථෝ ධම්මොද්දේශෝ උද්දිච්ඡෝ යං අහං ඤත්වාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ ඉමේ කෝ මහරජත්තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චත්තාරෝ ධම්මෝ දේශා උද්දේඨා යේහං ඤත්වා ච දිස්වා ච සොත්වා ච හගාරස්මා අනගාරියම් පබ්බජිතෝ උපනීයති ලෝකෝ අද්දෝති බවං රට්ඨපාලෝ ආහ ඉද පන බොහ රට්ඨපාල වාසිතස්ස කතං අත්ථෝ දට්ඨම්බෝති තං කිං මඤ්ඤසි මහරජා අහෝසි ත්වං වේසතේ වස්සොද්දේශිකෝපේ පංච වේසතේ වස්සොද්දේශිකෝපේ හත්තිස්මින් පේ කතාවේ අස්සම්මින් පේ කතාවේ රතස්මින් පේ කතාවේ ධනුස්මින් පේ කතාවේ තරුස්මින් පේ කතාවේ ඌරු බලේ බාහු බලේ අලමත්තෝ සංගාමාවචරෝතේ අහෝ සිංහං බොහෝ රට්ඨපාල වේසති වස්සොද්දේශිකෝපි පංච වේසති වස්සොද්දේශිකෝපි හත්තිස්මින් පේ කතාවේ අස්සම්මින් පේ කතාවේ රතස්මින් පේ කතාවේ ධනුස්මින් පේ කතාවේ තරුස්මින් පේ කතාවේ ඌරු බලේ බාහුව බලේ අලමත්තෝ සංගාමාවචරෝ අප්පේ කදාහං බොහෝ රට්ඨපාල ඉද්ධිමාව මඤ්ඤේන අත්ථමනෝ බලේන සමසමං සමනුපස්සාමේ තේ සංකින් මඤ්ඤසේ මහරජ ඒවමේව ත්වං ඒතරහි ඌරු බලේ බාහුව බලේ අලමත්තෝ සංගාමාව චරෝති නොහිදං බෝරට්ඨපාල ඒතරහි ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අධ්‍යගතෝ වයෝ අනුප්පත්තෝ ආශේතිකෝ මේ වයෝ වත්තති අප්පේ කදාහං බෝරට්ඨපාල ඉද පාදං කරිස්සාමේති අඤ්ඤේනේව පාදං කාරෝමේති ඉදං කෝතං මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සන්ධාය භාසිතං උපනීයති ලෝකෝ අද්ධෝති යමහඤ්ඤත්වාච දේස්වාච සුත්වාච අගාරස්මා අනගාරියම් පබ්බජිතෝති අච්චරියං බෝරට්ඨපාල අබ්බතං බෝරට්ඨපාල යාව සුභාසිත මිදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන උපනීයති ලෝකෝ අද්දෝති උපනීයති බොහෝරට්ඨපාල ලෝකෝ අද්දෝ සංවිජ්ජන්තේ කෝ බොහෝරට්ඨපාල ඉමස්මින් රාජකුලේ හත්තිකායාපේ අස්සකායාපේ රසකායාපේ පත්තිකායාපේ යේ අම්හා සංආපදාසෝ පරියෝධාය වත්තිසන්තේ අත්තානෝ ලෝකෝ අනවිස්සරෝති බවං රට්ඨපාලෝ ආහ ඉමස්සපන බොහෝ රට්ඨපාල භාසිතස්ස කතං අත්තෝ දට්ඨබ්බෝති තං කිං මඤ්ඤසී මහරජ අත්ථිතේ කෝචේ අනුසායිකෝ ආබාධෝති අත්තේ මේ බොහෝ රට්ඨපාල අනුසායිකෝ ආබාධෝ අප්පේ කදාමං බෝරට්ඨපාල මිත්තා මච්ඡා ඥාති සාලෝහිතා පරිවාරෙත්වාඨිතා හොන්ති ඉදානි රාජා කෝරබ්බ්‍යෝ කාලං කරිස්සති ඉදානි රාජා කෝරබ්බ්‍යෝ කාලං කරිස්සති තේ සංකින් මඤ්ඤසි මහරජ ලබසේ ත්වන්තේ මිත්‍රා මච්ඡේ ඥාති සාලෝහිතේ ආයන්තු මේ බොන්තෝ මිච්ඡාමච්ඡා ඥාති සාලෝහිතා සබ්බේව සංසා ඉමං වේදනං සංවිභජත යතාහං ලහෝ කතරිකං වේදනං වේදී යන්ති උදාහෝ ත්වං ඒව සංවේදනං වේදියසේති නාහං බෝරට්ඨ ඵාල ලභාමි තේ මිච්ඡාමච්ඡේ ඥාති සාලෝහිතේ ආයන්තු මේ බන්තෝ මිච්ඡාමච්ඡා ඥාතිසාලෝ හිතා සබ්බේව සංසා ඉමං වේදනං සංවිභජත යතාහං ලහෝ කතරකං වේදනං වේදියයි යන්ති අතකෝ අහමේව තං වේදනං වේදියාමාති ඉදං කොහතං මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සන්දාය භාසිතං අත්තානෝ ලෝකෝ අනබිස්සරෝති යමහඤ්ඤත්වාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාරියම් පබ්බජිතෝති අච්චරියං බෝරට්ඨපාල අබ්බුතං බෝරට්ඨපාල යාව සුභාසිත මෙදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන අත්තානෝ ලෝකෝ අනබිස්සරෝති අත්තානෝ හිබෝ රට්ඨපාල ලෝකෝ අනවිස්සරෝ සංවිජ්ජති කෝ බෝ රට්ඨපාල ීමස්මින් රාජකුලේ පහෝතං හිරඤ්‍ය සුවන්නම් භූමිගතඤ්ඤේව දේහාසගතංච අස්සකෝ ලෝකෝ සම්බන් පහාය ගමනේ යන්තේ බවං රට්ඨපාලෝ ආහ ඉමස්සමන බොහොරට්ඨපාල භාසිතස්ස කතං අත්ථෝ දට්ඨබ්බෝති තංකින් මඤ්ඤසි මහරජ යථා ත්වං ඒතරහි පංචේ කාම ගුණේහි සමප්පිතෝ සමංගේ භෝතෝ පරිවාරේසී ලජ්ජසේත්වං පරත්තාතේ ඒවමේවාහං ඉමේ හේව පංචෛ කාම ගුණේහි සමප්පිතෝ සමංගේ බෝතෝ පරිචාරේමේති උදාහුවන්නේ ඉමං බොහෝගං පටිපජ්ජසන්තේ ත්වං පන යථා කම්මං ගමිස්සසීති යතාහං බෝරට්ඨපාල ඒතරහි පංචෛ කාම ගුණේහි සමප්පිතෝ සමංගේ බෝතෝ පරිචාරේමේ නාහං ලච්ඡාමි පරත්තාසේ ඒවමේවාහං ඉමේ හේව පංචේ කාමගුණේහි සමප්පිතෝ සමංගේ බෝතෝ පරිචාරේමේති අතකෝ අඤ්ඤේ ඉමං භෝගං පටිපජ්ජසන්ති අහං පන යථා කම්මං ගමිස්සාමි තේ ඉදං කෝතං මහරජත්තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සන්ධාය භාසිතං අස්සකෝ ලෝකෝ සම්බම් පහාය ගමනේ යන්තේ යමහං ඤත්වාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාරියම් පබ්බජිතෝති අච්චරියං බෝරට්ඨපාල අබ්බුතං බෝරට්ඨපාල යාව සුභාසිත මිදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනියන්ති අස්සකෝ හි බෝරට්ඨ පාල ලෝකෝ සම්බන් පහය ගමනියම් ඌනෝ ලෝකෝ අතිත්තෝ සංහාදාසෝති බවං රට්ඨ පාලෝ ආහ ඉමස්සපන බොහරට්ඨපාල භාසිතස්ස කතං අත්තෝ දට්ඨම්බෝති සංසින් මඤ්ඤසි මහරජ පීතං කුරොං අජ්ජාවසසේති එවං බොහරට්ඨපාල පීතං කුරොං අජ්ජාවසාමේති සංසින් මඤ්ඤසි මහරජ ඉදඨේ පුරිසෝ ආගච්ඡේය පුරත්තිමාය දිසාය සද්ධායිකෝ පච්චයිකෝ සෝතං උපසංඛමේत्वा එවං වදෙය්‍ය යග්ගේ මහරජ ජානේයාසේ අහං ආගච්ඡාමි පුරත්තිමාය දිසාය ත්‍රක්සද්ද සංමහන්තං ජනපදං ඉද්ධන්නේව පීතංච බහුජනං ආකින්න මනුස්සං බහෝ තත්ත හත්ති කායා අස්ස කායා රත කායා පත්ති කායා බහුන් තත්ත ධන ධඤ්ඤම් බහුන් තත්ත හිරඤ්ඤ සුවන්නම් අකසඤ්ඤේව කතංච බහෝ තත්ත ඉත්‍ති පරිග්ගහෝ සක්කාච සාවතකේන බලමත්තේන අභිවිජිනිතුම් අභිවිජිනීය මහරජාසේ කින්තිනං කරෙය්‍යාසේති පන්තිමයම් බොහෝ රට්ඨපාල අභිවිජිය අජ්ජාවසෙයාමාති සංකින් මඤ්ඤසි මහරජ ඉදතේ පුරිසෝ ආගච්ඡේය පච්චිමාය දිසාය පේයාලං උත්තරාය දිසාය පේයාලං දක්ඛිනාය දිසාය පේයාලං පරසමුද්දතෝ සද්ධායිකෝ පච්චයිකෝ සෝතං උපසංඛමෙත්වා එවං වදෙය්‍ය යද්ගේ මහරජ ජානේයාසේ අහං ආගච්ඡාමි පර සමුද්දතෝ තත්සද්ද සංමහන්තං ජනපදං ඉද්ධන්නේව පේතංච බහුජනං ආකින්න මනුස්සම් බහෝ තත්ත හත්ති කායා අස්ස කායා රත කායා පත්ති කායා බහුන් තත්ත ධන ධඤ්ඤං බහුන් තත්ත හිරඤ්ඤ සුවන්නම් අකසඤ්ඤේව කතංච බහෝ තත්ත ඉති පරිග්ගහෝ සක්කාච සාවතකේන බලමත්තේන අභිවිජිනිතුම් අභිවිජිනීය මහරජාසේ කින්තිනං කරේයාසේති සම්පේ මයම් බෝරට්ඨපාල අභිවිජිය අජ්ජාවසේයාමාතේ ඉදං කෝතං මහරජත් තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සන්ධාය භාසිතං ඌනෝ ලෝකෝ අතිස්සෝ තණ්හා දාසෝති යමහඤ්ඤත්වාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාරියම් පබ්බජිතෝති අච්චරියං බොහෝ රට්ඨපාල අබ්බතං බොහෝ රට්ඨපාල යාව සුභාසිතමිදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති ඌනෝ හි භෝරට්ඨ පාල ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති ඉදම වෝචාය ස්මාරට්ඨ පාලෝ ඉදං වත්වා අතාකරං ඒකද වෝචේ පස්සාමි ලෝකේ සදනේ මිනිස්සේ ලන්දාන විත්තං දදන්ති මෝහා ලොන්දා ධනං සම්නිචයං කරොන්ති බියෝව කාමේ අබිපත්තයන්ති රාජා පසය්‍ය පඨවින් විජිත්වා සසාගරන්තං මහිමාවසන්තෝ ඕරං සමුද්දස්ස අතෙන්ත රූපෝ පාරං සමුද්දස්ස පිපත්තයේත රාජාච අඤ්ඤේච බහෝ මනුස්සා අවේත තණ්හා මරණං උපෙන්තේ ඌනාව හොත්වාන ජහන්ති දේහං කාමේහි ලෝකම් හි නහත්ථි තිත්තේ ඛණ්ඩන්ති නං ඥාති පකිරිය කේසේ අහෝ වතානෝ අමරාති චාහෝ වත්තේන නං පාරොතං නිහරිත්වා චිතං සමාදාය සතෝ දහන්තේ සෝඩයි හැති සෝලේ හිත්තුච්චමානෝ ඒකේන වත්තේන පහාය භෝගේ නමීයමානස්ස භවන්ති තානා ඥාතේද මෙත්තා අතවා සහායා දායාද කාතස්ස දරං හරන්තේ සන්තෝ පනගච්ඡති යේන කම්මං නමීයමානං ධනමන් වේති කිංචි පුත්තාච දාරාච ධනංච රට්ඨම් නදීඝමායුං ලබතේ ධනේන නචාපි විත්තේන ජරං විහಂತಿ අප්පං හෙදං ජීවිතමා හොදේරා අසස්සතම් විපරිණාම ධම්මං අඩ්ඩාදලෙන්දාච පුසන්ති පස්සම් බාලෝච දීරෝච තතේව පුට්ටෝ බාලෝහි බාල්‍යාවදිතෝව සේති දීරෝචන දේදති පස්ස පුට්ටෝ තස්මාහි පඤ්ඤාව ධනේන සෙය්‍යෝ යාය වෝසානං ඉදා දිගච්ඡති අද්‍යෝසි තත්තාහි භවා භවේසු පාපානි කම්මානි කරොන්ති මෝහං උපේති ගම්බංච පරංච ලෝකං සංසාරමාපංජ පරම්පරාය තස්සප්ප පඤ්ඤෝ අபிසන්දහන්තෝ උපේති ගම්බංච පරංච ලෝකං චෝරෝ යථා සන්දි මුකේ ගහේතෝ සකම්මනාහඤ්ඤති පාප ධම්මෝ එවං පජාතෙච්ච පරං හි ලෝකේ සකම්මනාහඤ්ඤති පාප ධම්මෝ කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතෙන්ති චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා තස්මා අහං පම්බජිතොම් හි රාජ දුමප්පලානේව පතන්ති මානවා දහරාච වුන්දාච ශරීර භේදා ඒකම් තෙදිස්වා පම්බජිතොම් හි රාජ අපන්න කං සාමඤ්ඤ මේව සෙය්‍යෝති රට්ඨපාල සුත්තං ဒ උතියම්